පිළිබඳව විස්තර දැක්වෙන දේශනා මාලාවක් අප මේ ඉදිරිපත් කරගෙන ලබන්නේ. මේක ප්‍රථමයෙන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කාරණාව ප්‍රකාශ කළා. අද කියන්න තියෙන අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධය කියන ප්‍රතිලෝම පටිච්චසමුපාදයේ ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කොටසට අදාළ වන කොටස. ඒකට මේ පටිච්චසමුපාදයේ කියන අදහස හේතුන් ගැන හටගත් ඵල ධර්මතාවයන් කියන එකයි. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම යම් යම් හේතුන් නිසා හටගත් දේවල් හේතුන් නැතුව හටගත් දේවල් නෙවෙයි. මේ හේතුන්ගෙන් හටගත් දේවල් වලට කියන වචනය තමයි සංස්කාර කියන එක. ඒ වගේම සංකත කියන වචනයත් හේතුන්ගෙන් හටගත් ධර්ම වලට කියන වෙනස් වචනයක්. ඒකට මේ සංස්කාර හෝ සංකත නොවන එකම ධර්මයේ වශයෙන් දැක්වෙන්නේ නිර්වාණය පමණයි. නිර්වාණය මහා සිදෙන සෑම දෙයක්ම හේතුන් නිසා හටගත් ධර්මතාවන් හේතුඵල ක්‍රියාවලිය. එතකොට මේ හේතුඵල විස්තර කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනයේ බොහෝ අවස්ථාවලදී දැක්වෙන්නේ. මේ හේතුඵල විස්තර කරන විට වේදාකාරයෙන් ඒක විස්තර කරලා තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය දක්වන කොටත් හේතුඵල විස්තරය තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. ලෝකේ දුකක් පවතිනවා. ඒක ප්‍රතිඵල දුක පැවතීමට හේතුවක් තියෙනවා. ඒක දුක්ඛ සංදේ වශයෙන් දක්වනවා. මොකද දුක්ඛ සමුදය කියන එක හේතුවක් නම් දුක කියන එක ඵලයක්. හේතුඵල දෙකක් එතනදී. ඒකට දුක්ඛ තේනා නම් දුක්ඛ නිරෝධය දුක නැතිවීමක් නිවනක් තියෙනවා. ඒ නිවන ඵලයක් වෙනවා නිවන ලැබීමට යම් කිසි ක්‍රමයක් අනුගමනය කරන එක හේතුවක් වෙනවා. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන එක නිසා හේතුවක්. එතනක් තියෙන්නේ හේතුඵල ධර්මතාවයක් තමයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා අරන් බලන විට බොහෝ දේශනාවල දැක්කන්නේ හේතුඵල ක්‍රියාදාමයන්ගේ විස්තරය. මේ හේතුඵල ධර්මයන් විස්තර කරන ගම්භීර වශයෙන් ඒ සූවිසි ප්‍රත්‍යයන් සූවිසි ප්‍රත්‍යයන් වෙන ප්‍රත්‍ය විශේෂ හතරක්. ඔය හේතුපත්ව වරණන් ප්‍රත්‍ය අධිපති අනන්තර සමානතර සම්බාතාදී වශයෙන් දැක්කෙන ප්‍රත්‍ය විශේෂ හතරක් දෙනයි ප්‍රත්‍ය විශේෂ හතර විස්තර කරනවා දීර්ඝ වශයෙන් හේතුඵල වශයෙන් දක්වනවා. මේ පටිච්ච සම්පදායේ එතන දීර්ඝ විස්තරයක් නෙවෙයි කරන්නේ. යම් කිසි කෙනෙකු සත්‍යයක සම්මත වශයෙන් කියලා කතා කරනවා අපි සත්‍යය කියලා කතා කරන්නේ මෙන්න සත්‍යයක සංසාරයේ දිගින් දිගට ඉදිරියට නැරි නැරි යාමේදී සිදුවන හේතු ප්‍රයාදාමය විස්තර කිරීමක් එකලසකින් ප්‍රකාශ කරනවා අනෙක් අතින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කළා එනම් පන්න කාලා මේ සතර දුක නැති කිරීමේදී ක්‍රියාත්මක වන හේතු කල හේතු කල ක්‍රියාදාමයේ තවත් අතකින් විස්තර කරනවා. මේකට මේක තමයි පරිසම්පාද ධර්මයන්ගෙන් විස්තර කරන්න ලබන්නේ. මේ මෙයා තේරුම් ගන්න ඕන මේ පරිසම්පාද ධර්මය කියන්නේ අන්තිමට මේ තමන් තමන් ගැන කියන කතාවක් කියලා. මෙතන තමන් කියන්නේ කල සම්මතිය පිහිටලා. ඒකෝට ඒ යම්කිස කෙනෙක් මේ සංසාරේ නැවත නැවත ඉපදී ඉපදී නැරි නැරි යනවා. අන්න ඒක සිදුවන ක්‍රියාදාමයේ සිදු ඒ කියන්නේ නැරි නැරි ඉපදී ඉපදී යන ක්‍රියාදාමය සිදුවීමේදී පහළවන හේතුඵල ක්‍රියාදාමය පටිච්චසම්පාදන්නේ විස්තර කරනවා. දොට නැත්නම් මෙරිමෙනි දෙදේපදී යන ක්‍රියාදාමයෙන් නතර කළා පෙන්වන පාල සසර දුක නැති කරනවා මේ සසර දුක නැති කිරීමේදී සිදුවන හේතුඵල ක්‍රියාදාමයේ ප්‍රතිලෝම පරිසම්පාද ධර්මයන් වශයෙන් විස්තර කරනවා ඒකට මේවා හේතුඵල කියන එක ගැන කර්මකුරුතෝ මේ හැද තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නට ඕන අනිත් අතින් තේරුම් ගන්න ඕන පරිසම්පාද ධර්මයන් කියන්නේ තමන් තමන් ගැනම කියන කතාවක් අපගේ මේ නැවත නැවත ඉතිරි සංසාර ගමනෙන් දක්වා ආකාරයට ඉදිරියට යන හැසිරෙන කතාවක් නැත්නම් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරලා සම්පූර්ණයෙන්ම දුක නැති කිරීම ගැන කියන කතාවක්. මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි අන්තිශයක් නෙවෙයි. මේ පංචස්කන්ධ සංඛාත නාම රූප ධර්මයන් නැවතනක් ඇති ඇති නැති නැති යාමේදී ඒ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ප්‍රකාශ වන්නේ ඒ වගේම මේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිලෝම පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරනකොට දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍ය විස්තර කරනවා. ඒකට මෙතන තියෙන්නේ පටිච්චසමුපාදයේ දැන් විස්තරයේදී දැක්කන්නේ චතුරාර්ය සත්‍යම. මේ පටිච්චසමුපාද ධර්මයේ කාම ගැඹීර ධර්මයක් වශයෙන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මට බොහෝ දෙනෙක් කියලා දෙනවා ඉතාලම ගැඹුරුයි මේක තේරුම් ගන්නට බැහැ කියලා. ඊට අමතරව ඒ පාසල්වල උගන්වන දහම් පාසල්වල උගන්වන ගුරුවරු පවා මට එන්න කියලා තියෙනවා මේක ඉතාම ගම්භීරයි තේරුම් ගන්නට අපහසුයි කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කවස්වල ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි ගැඹුරුයි කියලා වහන්සේ ප්‍රකාශ කරන මට නම් නොකේ තරම් ගැඹුරක් තේන්නේ නැහැ කියලා. ඒක පස්සේ බුදුදානන් වහන්සේ ප්‍රකාශ කරා එහෙම කියන්න එපා ආනන්ද ඒක ගැඹුරුයි. ගැඹුරු අර්ථයක්මයි ඒක තියෙන්නේ. මේ ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්මයන් හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ නොකළ නිසා තමයි මේ ලෝකේ සත්‍යය නැවත නැවත ඉදදී සිටින නැරුමයි. විශේෂයෙන්ම සතර දුකට පත් වෙන්නේ මේ කියන්නේ දුකතිගාමී වෙන්නේ මේ සතර දුකේම නිමක් නැවලා සිටින කියන කතාව. බුදුදානන් වහන්සේ මේක ප්‍රකාශ කළා. එතකොට බුදුජානක මහන්සිය තුන ප්‍රකාශ කළා මේ පරිසම්පාද ධර්මයෙන් ගැඹුරු ගැඹුරු අර්ථයක්මයි ඒක දැක්කෙන්නේ මෙන්න මේ ධර්මය හරියට අවබෝධ කරන නොකල නිසා සංසාරක ජාතා බුලාගොල්ලිට ජාතා මුංජබංගට භූතාදී වචන බුදුහාමුදුර ප්‍රකාශ කළා හරියට පැටලෙන නූල් බෝලයක් වගේ මේ ලෝකේ සත්‍ය සංසාරයේ පැටලි පැටලි සිටිනවා ඒක සංසාරයේ ගැටවල ගැට ගැසී සිටිනා ගැට සිහා ගන්නට නැත්නම් ඒ සංසාර පවුල දිහා ගන්නට නැහැ කියලා කියන්නේ මේ පරිච්ඡම්පාදන් යන අවබෝධන ප්‍රතිසාර. ඒ වගේම බුදුජානන් වහන්සේ දක්වලා තියෙනවා ඒ පෙරසිට බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වූ ආකාරය විපස්සේ සිකේලස බෝකප සංගෝණාම කාශ්‍යපයන් බුදුරජාණන් වහන්සේලා මෑතකදී පහළ වූ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වන සෑම අවස්ථාවකදීම මේ පටිච්ච සංස්කාර ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ීම තුළින් තමයි ඒ සෑම බුදු කෙනෙකු බුද්ධත්වයට පත් වෙන කියන කතාව ප්‍රකාශ කරන්නේ. ඒ වගේම නගර කියලා සෝත්‍රයේ බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආකාරය ප්‍රකාශ කරන උන්වහන්සේ ඒදී ප්‍රකාශ කළා මමත් මේ බුද්ධත්වයට පත් වුණේ මේ පටිච්චසමුපාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගම්භීර වශයෙන් අවබෝධ කරාට පසුයි කියලා. එතකොට මේ පරිසම්පාදනයන් ප්‍රායෝගික වශයෙන් යම් කෙනෙක් හරියට අත්දකිනවා නම් ඒ කියන්නේ ප්‍රතිලෝම පරිසම්පාදනයන් හරියට යම් කෙනෙක් අත්දකිනවා නම් ඒ තුළින්ම කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්. මේයි සමහර විට පොදු වෙනවා ඇතිනේ පරිසම්පාදනයන් ප්‍රතිලෝම වශයෙන් ලබනකොට නිවන් ලබන්නේ එහෙම නිවන් ලැබුවා ඉන්නවා. මගේ උපදේශන පිළිපැදලා සාක්ෂාත්ක ප්‍රතිඵල අරගෙන ඊළඟ සුව අත්දකිනා අදස් සිටිනවා. එදා සිට ප්‍රේතයන් එතකොට කියන්නේ දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එහෙම ආයතක ප්‍රේතයන් කියන්නේ දෙයක් එතකොට නැහැ. ඒ නිසා මේ ධර්මයේ සෑම බෞද්ධයෙක් විසින්ම තේරුම් ගත යුතු දෙයක්. ඒ තේරුම් ගැනීමට අපහසු වුණත් නම් ටිකක් හරි ප්‍රඥාව තියනවා නම් සරල වශයෙන් කියන කරුණ හරි තේරුම් ගන්නට උත්සාහ ගන්නට ඕනේ. පස්සේ පරිසම්පාද ධර්මයන්දී ධර්මයන් විස්තර කරන්නට හේතුඵල ක්‍රියාදාමයක් විස්තර කරන බව මා කියනවා ඒ හේතුඵල ක්‍රියාදාමයේදී නැවත නැවත ඉදිරිපිටදී යන එක ආකාරය සහ මේ ඉදීම නතර කරන ආකාරය විස්තර කරන විස්තර කර දක්වන බව දැක්වුවා මේ විස්තරවලදී විශේෂයෙන්ම දක්වන්නේ බුදුහාමුදුරන්ගේ හේතුඵල කියන විට එක් හේතුවක් පමණයි ඒ කියන්නේ හේතු අවශ්‍යයක් තියෙනවා යම් කිසි දෙයක් සිදු වෙනවා මේ වේදනාසිකම ඔක්කොම අරගෙන කියන්නට ගියොත් ඒ කියන කියන්නට යන ලබන ධර්මය සමහරට ආකුල ව්‍යාකූල සත්‍යයකට පත්වන්නට පුළුවන් කියන කෙනාට ඒක පැහැදිලිව තේරුම් ගන්න නැහැ කියන්නට පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පරිසම්පාද අනුයන් විස්තර කරන විට අර ප්‍රමුඛ ප්‍රධානතම හේතුව පමණයි ප්‍රකාශ කරන්නේ. මෙන්න මේක නිසාම අර දැසීගේ හේතුන් ප්‍රායෝගික අධ්‍යක්ෂණයක් නැති කෙනෙකුට ලබන්නට බැහැ හොයාගන්න බැහැ. මොකද ඒ පොත්වල ලියලා නැහැ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක සමහර විට බුදුරජාණන් වහන්සේ විස්තර කරන විට ප්‍රකාශ කරන්නේ නැති අද ඒවා පොත්වල දක්නට ලැබෙන්නේ. ඒක නිසා ඒ පටිසම්පදා ධර්ම විස්තර කරන එක තියෙන ඒ හේතුන් දක්වන අවස්ථාවවලදී දක්වා ඇති හේතුන් උත්තම හේතුය කියලා හිතන්නට එපා. ඒකට හේතු රාශියක් තියෙනවා හේතු රාශියෙන් ප්‍රමුඛ එක් හේතුවක් පමණයි ප්‍රකාශ කරන්නේ. ඊට අමතරව මේ හේතුඵල ක්‍රියාදාමය විස්තර කරනකොටම හැම විටම හේතුව හේතුවක් වශයෙන්ම සිදු වෙනවා කියලා හිතන්නට එපා. කියන්නේ යම් කිසි දෙයක් ඇති වෙනද යම් කිසි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව දිගටම එකම විදිහටම හේතුවක් වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න දෙපා. ඒ හේතුව ඵලයක් බවට පත් වෙනවා. එන්නේ පරිසම්පාද ධර්මය දේශල කරන විට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කළේ මේ එකම ආකාරයකදී විවිධ වේදාකාරයෙන් පටිච්චසම්පාදන විස්තර ප්‍රදේශනා කියන මේ පටිච්චසම්පාදයේ හරියට චක්‍රයක් පාගෙන මුත්‍යයක් පාගෙන ඒ උත්තේ අංග 12ක් තියෙනවා නම් ඒ අංග 12න් කොටෙන් පටන් ගත්තත් පටන් ගත්තත් ආපහු එතෙන්දම පරිසර ගමන් කරලා එන්නට පුළුවන්. උත්තේක ස්වરૂපයෙන්ම. ඒ නිසා මේ පටිච්චසම්පාදයේ විස්තර කරන එක ඕනෑම කොටසකින් පටන් අරගෙන ඒ පටිච්චසම්පාදන විස්තර කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරේ ඒ පොන්සලයට සුදුසු පරිදි ඒ සම්මතන වලදී විවිධ විදාකාරයෙන් මේක නිසා පරිසම්පාද ධර්මයක් විස්තර කරන්න තියෙනවා. කෙසේ වෙතත් පරිසම්පාදයේ විස්තර කරන විට අනුගමනය කරන ලබන සම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරෝ මුලික අවස්ථාවේදී ප්‍රකාශ කළ එම ක්‍රමයක් දක්වන ඒ ක්‍රමයේ දක්වත් තිබෙනවා. ඒ දෙහිදී දක්වන්නේ ඉතින් මස්සිනිය සතේ ඉදං හෝතේ මස්සුපාදා ඉදං උප්පජ්ජති ඉතිමත්මන් අසතේ දන්නා හෝති මස්ස නිරෝධා උදන් නිරුද්ධති යදිදං අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා සංහා සංහා පච්චා උපාදාන උපාදාන පච්චා භව භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සපාස සම්බවන්ති ඒව මේ තත්ත්ව තේලස්ස දුක්ඛපන්නස සමුදය හොති මේක ප්‍රතිලෝම කර්තනා කියනවා අනිත් ඒ අවිජ්ජාන් රෝධා සංඛාරන් රෝධෝ ආදී වශයෙන් දැක්කන කොටස. ඒකට ඒකේ දක්වන්නේ ඉතින් වශයෙන් සත්‍යය ඉතං හොති. මෙන්න මේ හේතුව තියෙන විතර මේ ඵලය තියෙනවා. ඉමත් ඉමත් උපාදා ඉදන් උප්පජ්ජති මේ හේතු උපදින විට මේ ඵලය උපදිනවා. ඉමත් මේ අසතේ ඉදන් නැහොති මේ හේතුව නැති වෙනකොට මේ ඵලය නැති වෙනවා. මත්ස නිරෝධා මේ හේතුව නිරුද්ධ වෙනකොට ඉබන් නිරුද්ධති මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ මේ හේතුන් නිසා හේතුන් කියනකොට මේ මේ බලධර්මයන් තියෙනවා ඒකම උපදිනකොට මේ බලධර්මයන් උපදිනවා මේ හේතුන් නැති වෙනකොට මේ බලධර්මයන් හේතුන් නිරුද්ධ වෙනකොට ඒ බලධර්ම නිරුද්ධ වෙනවා ඒකයි අදහස ඒක විස්තර කරනවා කොහොමද කියලා අවිද්‍යාව නිසා සංස්කාර ජනිතේන අවිද්‍යාව හේතුවක් ඒ හේතුව නිසා සංස්කාර පහළ වෙනා එක ඵලයක් එතන එකම හේතුව සංස්කාර පාලනීමේ එකම හේතුව අවිද්‍යාව නේ. අවිද්‍යාව ප්‍රධානතම ප්‍රමුඛතම හේතුව ඒ හේතුව නිසා අවිද්‍යාව පත්‍ය සංස්කාර අවිද්‍යාව නිසා සංස්කාර තියෙනවා. අවිද්‍යාව කියන්නේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදක්වා පාළුවක වශයෙන් නොදක්වන ඒ වගේම සංස්කාර කියන්නේ මෙතන විවිධාකාර සංස්කාර කියන වචනේ විශ්ලේෂණ මෙතන සංස්කාර කියන්නේ කුසල අකුසල සංස්කාර ආදී ධර්ම. එතකොට සංඛාර පත්‍ය විඥාන මෙතන සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ඉගෙනගෙන නැත්නම් විඥානය පහළ එතකොට අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාර පහළ වුණා. සංස්කාර කියනක ඵලයක් අවිද්‍යාව හේතුව. දැන් ඊළඟට සංඛාර පත්‍ය විඥාන කියනකොට සංස්කාරයේ හේතුවක් වෙනවා. කලින් ඵලයක් වූ සංස්කාර ධර්මය දැන් හේතුවක් වශයෙන් විස්තර කරන සංස්කාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥානය පහළ වෙනවා කියලා. ඒතර කලින් හේතුව ඊළඟට ඵලයක් වෙනවා. ඒ ඵලයම නැවත හේතුවක් වෙනවා. විඥාන පත්‍ය නාම රූපං ඒ ඵලයක් හෝ විඥානයේ දැන් හේතුවක් වුණා. ඒ විඥාන නිසා නාම රූප ධර්ම පහළ වෙනවා. නාම රූප පත්‍ය සලආතනම් ඒ නාම රූප කලින් හේතුව දැන් ඵලයක් වුණා. ඒ නාම රූප කලින් ඵලය දැන් හේතුවක් වුණා. ඒ නාම රූප නිසා නාම රූප පත්‍ය සලආයතන ආයතන පහළ වීමක් ඒකට අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මෙතෙන්දී හේතුඵල රාශියක් එකිනෙකට අත්සන් ගන්නමින් ක්‍රියාත්මක වන ආකාරයක් කියන්නේ. නාම රූප පත්‍ය සලආයතන සලආයතන ඇතිවෙනා නාම රූප නිසා සලආයතන පත්‍ය පස්සෝ ඒක නිසා පත්‍ය යන්තියන. පස්ස පත්‍ය වේදනා පස්සේ තුළින් වේදනාවක් ගුණ දෙනවා. වේදනා පත්‍ය තණ්හා වේදනාවෙන් තණ්හා නැති වෙනවා තණ්හා පත්‍ය උපාදාන ඒ තුنين උපාදානයේ ප්‍රතිසිතින් අල්ලාගෙන නැති වෙනවා සංග්‍රාමයේ පහළ වෙනවා උපාදාන පත්‍ය භව උපාදානයේ නිසා කර්ම භව රැස් වෙනවා සුදේ භවපත්‍ය ආදාසී භවය නිසා ජාතිය නිමෙනවා ජාති පංචාජරා මනසෝ පරිදීන දුක් දෝමනස සංගම් වහන්ති. ඒ ජාති කියන දුන්නාට පස්සේ ජරා ව්‍යාධි මරණය ශෝකේ පරිදේ ව්‍යාධි විවිධ දුක් ගැට උපදින. ඒ මේ සංකතේ දස දුක් ප්‍රසන්නස් සම්බිය හොති. මෙලෙස මේ දුක් දුක් සංදේ නැවත නැවත පහළ වී පහළ වී යන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට වැනි සූත්‍ර වලින් දක්වා තිබෙනවා ඒ පස්සේ මේ බුදුවරු බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය, ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය, ඒදී උන්වහන්සේ බුද්ධත්වයට පත්වන්න දේශනා කල්පනා කරනවා. මේ ලෝකේ සත්‍යෝ ජරා දුකට පත් වෙලා තියෙනවා. ව්‍යාධි දුකට පත් වෙලා තියෙනවා. මරණ දුකට පත් වෙලා තියෙනවා. ශෝක පරිදේව දුක් වලට පත් වෙලා තියෙනවා. අපේ සම්ප්‍රයෝග දුක් මේ විප්‍රයෝග දුක් වලට මුහුණ පානවා කායික දුක් විඳිනවා මානසික දුක් විඳිනවා ප්‍රමිති දැන් වලදී මේ දුක් විඳිනවා ඒ වගේම මේ සුඛයෙන් කියනවා නම් මේ පංචස්කන්ධයේ පවස්ථාගෙන යන මේ දුක මේ ලෝක සත්‍ය අත්දකිනවා ඒ බෝධිසත්ව සහිතම ලෝක සත්‍යයි ඉතින් මේක පැහැදිලි වශයෙන්ම දකිනවා ඒ ධර්මනාතින් දකින්න හිතලා උන්වහන්සේ මේ බුද්ධත්වයට පස්සන්නේ අවියමයා මෙන්න මේක ප්‍රථමයෙන් උන්වහන්සේ උපදවගෙන තිබුණා බුද්ධේ නිවාසාන ප්‍රඥාන දිබ්බක ප්‍රඥාන වෙන දේවල්. බුද්ධේ නිවාසාන ප්‍රඥාන කියන්නේ අතීත සංස්කාරයේ සිටපු ආකාර උපදිච්ච ආකාර දක්නානොයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධේ නිවාසාන ප්‍රඥානයේ සීමාවක් නැහැ. පටේ බුදු කෙනෙකුට නම් කල්ප දෙකයි දකින්නට පුළුවන්. කල්ප සංඛ්‍ය දෙකයි. එතකොට අග්‍රසාවක සරියුන් මුගලන් මහරහතන් වහන්සේලාට කල්පස්සන් කියලා දක්වන්නට පුළුවන් ඒවට සීමා තියෙනවා. මහා ශ්‍රාවකයෝ අසූ දෙනෙක් සිටියා ඒගොල්ලන්ට කල්පලක්ෂයක් පමණයි දකින්නට පුළුවන්. ඒක පහළ පහළ සුළුසුළු ආත්ම ගානක් තමයි දකින්නට පුළුවන් වන්නේ සාමාන්‍යයෙන් අභිඥාසිත ධාතු කෙනෙකුට. බුදුරජාණන් වහන්සේගේ කෙරෙහිසු කඳ පිළිවෙල දක්නා දුන්නේ සීමාවක් නෑ. අතීතයේ යම්කා දුරට ඈතට ඈතට ඈතට දිව යනවා. ඒ තරම් දුරට ඈතට ඈතට ඒ සම්මස්ඥානිය දිව යනවා. ඒක නිසා ඒ සීමාවක් නෑ අසීමිතයි අනන්තයි. මේ අනන්තෝ මේ උද්දීනවාසත් ඥානිය උන්වහන්සේද පහළුණා පහළ වෙනකොට අතීතයේ විඳපු දුක් ඔක්කොම දැක්සනේ වෙනවා. සාමාන්‍යයෙන් මේ ඇයට දුක තේරෙනවද කියලා හරි උ තේරෙනවා කියලා. අපි හිතමු පොළඹ හතක වැනි හොඳ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන නිරෝගී තරුණ පුද්ගලයෙක් ඉන්නවා. සෑම දේම තියෙන අඳුම් පැනලුම් තියෙන යාන වාහන තියෙන නන්න සැප විහරණ සැප ලබන්න පුළුවන් ඕනෑම දේවල් තියෙනවා ලේක දුක පොඩි මොකක්වත් නැහැ මේ පුද්ගලයන් නහව දුකක් කියලා තේරුණාද කියලා ඒ මිනිහට ඒක දුක තේරෙන්නේ දුකක් කියලා කියන්නේ නමුත් තේරෙන්නේ මම ඊට වඩා සැදෙන දුක් විඳින පුද්ගලයෙක් වෙන්නේ ඔබට දුක තේරෙනවද කියලා. ඔහුට තේරෙනවා අර පුද්ගලයාට වඩා මේ දුක කියන්නේ මොකක්ද කියලා. මොකද ඔහුම අත්දකලා තියෙන ඔහුම අත්දකිනවා. අතිශයින්ම අපිටම අතිශයින්ම ධර්ම දුකින් නැතිලයි ධර්ම රෝගයකට පත් වෙලා බොහෝ දුකින් නැකුත් දෙලෙකින් ඔබ දුක දන්නවාද කිව්වා. එයා ඒ දුක දන්නවා කියලා. නමුත් අර පුද්ගලයාට වඩා වැඩි දුකක් මොහු දකිනවා නමුත් සත්‍ය වශයෙන් දකින දුකක් නෙවෙයි. අපි හිතමු සෝවාන් වෙච්ච කෙනෙකුගේ දුක දකිනවාද කියලා හවොත් එහෙම ඔව් දකිනවා කියනවා. නමුත් පුත්තජන කෙනෙකුෙන් හවොත් ඔව් දුක දකිනවා. නමුත් අර සෝවාන් වෙච්ච පුද්ගලයා දකින ප්‍රමාණය නෙවෙයි. මේ විදිහට එක එක පුද්ගලයාගේ ඥාන මට්ටමට අනුකූලව තමයි දුක අවබෝධ වන්නේ. බොහෝ දෙනෙකුට මේ දුක තේරුම් ගන්නට බැහැ. දුක තේරුම් ගන්නට බැරි නිසාම අතීතයේ මේක දුක දන්නේ නැති නිසාම මේ දුකම ප්‍රාර්ථනා කරලා සංසාරයෙන් රැඳී සිටිනවා. ඒක තමයි පරිසම්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් සිදුවන්නේ. එතකොට මේ දුක තේරුම් නැති කවිද්‍යාව නොදක්කම. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසත් මොළයේදී මේ සුද්ධේන ආසාන සංඥානේ දැක්කා අතීතයේ විඳින ලද දුක් කොයිතරම්නම් දුක් ප්‍රාසයක් වෙන්නද කියලා උන්වහන්සේට දුක්ඛ සත්‍ය අපි දැක්කවා ගෙනෙන්නේ. අපි දකින්නේ දුක්ඛ සත්‍ය අපචක්කා සුළු දෙයක් නම් උන්වහන්සේ දකින දුක්ඛ සත්‍ය මහා පුත්‍රයටත් වඩා විශාලයි. අති ගම්භීරයි ඒ වගේම පුත්‍රයයි. ඒ වගේම උන්වහන්සේ දිබ්බචක්ක ඥානය උපදවාගත්ත ඕන දෙයක් ඕනට අවශ්‍ය කියන දේක් දකින්නට පුළුවන්. ඒ දිබ්බචක්ක ඥානයෙන් උන්වහන්සේ දුක දකිනවා. ඒ දුක දකිනකොට අපාවල් අපායවල් තේන උන්වහන්සේට අද ලෝකෙ මිනිස්සු අපායක් තියනවාද කියලා දන්නේ විශ්වාස කරන්නේ බුදු දන්වහන්සේ ප්‍රකාශ කරනවා මමම මේක දැක්ක මමම මේක දුටුවා මගේම ප්‍රත්‍යක්ෂ ඥාණය දැකලා මේ අපාය මේ විදිහට තියෙනවා කියලා මම ප්‍රකාශ කරන්න කියලා බාල පඬිතු සූත්‍ර වැනි සූත්‍රවල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා මේ නිබ්බිදා ඥාණය මේ අපාගාමී සත්‍යයන් දුක් විඳින ආකාරය උන්වහන්සේ පැහැදිලිවම දැක්කා ඒක ලෝක ලංකාන්තව දුක් විඳින ආකාරය දැක්කම අනත් ලෝකේ සත්‍යයන් තිරසන් ලෝක සත්‍යයන් දුක් විඳින ආකාරය දැක්කා උන්වහන්සේට දුක ගැන ඇති වුණු අවබෝධයේ ඒ අවස්ථාවේදී මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඇති නොවන ආකාරයේ අවබෝධයක්. සරුවත් මහ රහතන් වහන්සේට එවැනි අවබෝධයකින් ලක්ෂයෙන් දසලක්ෂයකින් අසංකීර්ණ එකක් ලබන්නද බැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මහණෙනි මේ අතීතයේ විඳපුණාද දුක ඔබලා දන්නවනම් වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව උඹලා කිසිස ගිනිගත් කිසිස ගිනිගත් කිසිස නිවන්නේ කියන්නේ නැතුව මේ අවබෝධ නොකර සතරාගේ සත්‍ය ධර්මයන් අවබෝධ කරලා නිවන සංසිමට උත්සාහ ගන්නයි කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ආවට ගියාට කටදාපු වචන ප්‍රකාශ කරන පුද්ගලයෙක් නෙවෙයි. උන්වහන්සේ හදවතින් දක්නා දෙයක් මේ කියන්නේ. හදවතින් දැකපු හදවතින් සත්‍යස්සයෙන් අවබෝධ කරන දෙයක් කියන්නේ. ඊයේ තරම් දරුණෝ දුකක් උන්වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධයෙන් තමයි මේ ලෝක සත්‍ය දුක් විඳිනවා මේ දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී විවිධාකාරයෙන් දුක් සත්‍යය දන්නවා, විස්තර කරලා තියෙන පාඩ දන්නවා. ඒ විදිහට උන්වහන්සේට මතකින් මතේ ඇවිල්ලා හදවතටින් පේනවා මේ දුකක් ලෝකේ පවතිනයි. මේක කිසි කෙනෙකුට නැහැ කියන්නට පුළුවන් දෙයක් නෙවෙයි දුකක් තියෙනවා ඒක සම්පූර්ණ සත්‍යයක්. එතකොට උන්වහන්සේ කල්පනා කරනවා මේ දුක ඇති උනේ ඇයි? ඒ පටිච්චසමුප්පාදයේ ප්‍රයෝජන ගමනක් බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ බැලුවා ප්‍රඥාවෙන් බලනවා දැන් උන්වහන්සේගේ සමාධි ප්‍රඥා අතිශයින්ම තියෙන්නේ අතරේ ධ්‍යානෙ කිසින්නේ එවැනි සත්‍යයක ඉඳගෙන සම්දී රූපඥාවකින් දකින්නවා දකින්නකොට තේනවා ධාතිපත්ත්‍ය මේ ධාතිය නිසා තමයි මේ ඔක්කොම දුක් ඇතිවන්නේ. විඳින්න තියෙන සංඛා දුක් විඳින්න දෙහිදවන්නේ ඉපදෙන නිසා ඉපදුනේ නැත්නම් කිසි කෙනෙකුට කිසිම දුකක් නැහැ. මේ ලෝකෙ ඉපදුනේ නැත්නම් මේ දක්වා මිදෙන ලද කිසිම දුකක් අපිට මිදෙන්නේ නැහැ. මිදෙන්නේ මිදෙන්නට වන්නේ. ඒ වගේම අනාගතයේදී අපිට මිදෙන්න තියෙනවා තව මේක වඩා දරුණු දුක්. එන්නේ එන්නේ ජරා දුක වැඩි වෙනවා, සමහරට එන්නේ එන්නේ ව්‍යාධි දුක් වැඩි වෙනවා. නොඑක ආකාර කායික මානසික පීඩා දුක් වලට මුහුණ පාන්නට සිදුවන්නේ පුළුවන්. දෙවැනි දුක් අනාගතයේ ඉන්නේ තියෙනවා. අරකට මහා පර්වත තුනක් පරිණත වෙනවා වගේ බුදුහාමුදුරේ දක්වන ජාති පර්වතේ කරනවා ජාති පර්වතේ කරනවා මරණ පර්වතේ කරන දෙන්නේ යනවා ඒක නම් ඒක දෙන්නේ දෙන්නේ නැතන මුලියේ ගෙන්නයි කියන්නේ වැඩලා දක්වලා යනවා ඒ වගේ තමයි මේ ලෝක සත්‍ය ගැන කතා වෙන තැනකින් දක්වලා තියෙන. ඉතින් මේ විදිහට විවිධ දුක් වලට බඳුන් වෙලා තියෙනවා. මේ දුක ඇතිවන්නේ කෙනෙක් ඉස්සදී කෙනසක්. ඉපදුනේ නැත්නම් ඔහුට දුකක් නැහැ. එතකොට දුක පහළ වීමේ හේතුව කොතන දකින්නේ බුදුරජාණන් වහන්සේ ධාතිය වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ ධාතිය කියනකොට මේ ආද දෙන්නේ ඉපදුනා කියලා නමුත් බුද්ධ ඥානයට බුද්ධ ඥාන කියන්නේ බෝධිසත්ව ඥානයට වැටෙන මේ ප්‍රතිසන්දි විඥානයේ මෞකසත මේ ආකාරයෙන් පහළ වෙනවා. මේක තමයි ධාතිය කියන්නේ. මේක කියනකොට මේ ආයත තේරුම් ගන්නට පුළුවන්. නමුත් ඉස්සෙල්ලා මේක අත්දකින්න එක පරම ධම්පීය කරන කාරණාව. අපිට කියලා දුන්නත් මේක මේ විදිහට සිදුවෙනවා කියලා අත්දකින්න එක සාමාන්‍ය කෙනෙකුට කරන්නට නොහැකි කාර්යයක්. විශාල සමාධියක් විශාල ප්‍රඥාවක් විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට පමණයි ඒක අත්දකින්න පුළුවන් වන්නේ නැති කෙනෙකුට වචන මාත්‍ර පමණයි පොදු සංඥා මාත්‍ර පමණයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකිනවා මේ විඥානය පහළ වීම නිසා තමයි මේ ධාතු පහළ වීම නිසා තමයි මෙතන දුක ඇතිවන්නේ. මෙතන හේතුවක් සහ ඵලයක් තිබෙනවා. හේතුව තමයි ප්‍රතිසන්දි විඥානය පහළ වීම, ධාතු පහළ වීම. ඒකෙන් ඇතිවන ප්‍රතිඵලය තමයි මහා අනුකාර මේ මහා දුක්ඛ සංදේ. එතකොට උන්වහන්සේ බලන ඇයි මේ ජාති හේතු වෙන්නේ? මේ පටිච්චසමුප්පාදේ උන්වහන්සේ අවබෝධ කරපු ආකාරය භාවනා කරන කෙනෙකුට තවදුරටත් අවබෝධ කරගන්නට පුළුවන් නිවන් දකින්නට පුළුවන්. එතකොට ජාතිය ගැන දුන්න හේතුව බලනකොට උන්වහන්සේ දකිනවා මේ ජාතිය ඇතුනේ කර්ම භව ශක්තියෙන් තිබෙන නිසා කියලා. දැන් මේක කියනකොට මේ ඇයි අපි අහලා තියෙන පොත්වලින් කියලා කියන මේක සුදු දෙයක්. නමුත් සමන්ගේම නුවණින් මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ කර්මබල ශක්තියින් තුල නිසා කියලා. කර්මබල ශක්තියින් නිසා මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ මෙහෙමයි කියලා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න එක අතිගම්බීරෝ කාරණා. ඒකයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගම්බීරයි ගම්බුරු අටක් අත්‍යයක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව කියන දේවල් කටපාඩම් කරගෙන කියන්නට පුළුවන්, ලියන්නට පුළුවන්. එහෙම එකකින් පරිසම්පාද ධර්මයන් දන්නවා කියලා කාටවත් කියන්න බෑ. මේ සත්‍යස්වයෙන් අත්දකින්න එක බුදුහාමුදුරුවෝ මේක දකින්නේ. තමයි අත්දකින්නේ ඉස්සෙල්ලම දකින්නේ කවුරුත් කියලා කියන්නේ. එතකොට ඒක ඇත්ත වශයෙන්ම අත්දැකීමක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ ලෙසින්ම තමයි අත්දැකීමක් නෙවෙයි. බහුපත්‍ය ආජාති කියලා උන්වහන්සේට කියනවා. කර්මදම සත්‍ය නිසා ධාතිය දෙන මේකේ ප්‍රතිප්‍රතිසම් ප්‍රතිසම්පාද ධම්මේ අති ගම්භීර අවස්ථාව. මේක අපි බාහපත්‍ය ධාතිය විස්තර කරනකොට කියන්නේ. ඉතින් එතකොට මේ භවය පහළ වුණේ ඇයි? දැන් ධාතිය ඇතුණේ භවය නිසා කියලා කියන භව ඇතුණේ ඇයි? කර්ම භව සිදුවන්නේ ඇයි? උන්වහන්සේ ආපස්ස බලනවා බලනකොට තේනවා භවයේ ඇතුළේ උපාදාන කරනවා සිතින් අල්ලනවා ඡන්දයෙන් කැමැත්තෙන් බැඳෙනවා රාගයෙන් ඇලෙනවා. මේ ඡන්දයෙන් ඇලීමත් කැමැත්තෙන් කන්දරාග දෙකෙන් ඇලීම දැනීම ඇති කර ගැනීම නිසා තමයි මේ කර්ම භව රැස් කරන්නේ. ඉතින් සංදේයන් වාගෙන් අල්ලනවා කියන අල්ලන දේවල් ඔක්කොම තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ අල්ලන ආකාරය පිළිගන්නවා සබෝසත් මොළේකින් දැක්සනේ කලේ. ඒ පංචස්කන්ධ ලෝකය මේ විදිහට සාධාන කරනවා අසංදේයන් වාගෙන් දැනෙනවා. මේකේ දැනිච්චේ තමයි මේ විදිහට කර්ම භව රැස්සන්නේ. මේකකින් කියනකොට මෙයාට යන්තම් වෙයි තේරෙන්නේ මේක සිදුවන්නේ කොහොමද කියන කාරණාව ප්‍රත්‍යක්ෂ ලෙසින් අත්දැකීමක පරම ගැඹීරු කරුණා. මේ අත්දැකීමකට පුළුවන් වන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් 100%ක්ම වාගේ මහත් ලෝකෙකට පමණ. ඒ කියන්නේ ඒ ශාවක බෝධියකින් අත්දකින්න පුළුවන් මට්ටමට අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වුණාට පස්සේ තමයි. ඒම පහල කෙනෙකුට ඔකේ නියම தත්ත්වය හරියට අත්දකින්නට බැහැ. එතකොට දැන් මුන්නහසේට තියෙනවා මේ උපාදාන පත්‍ය භවෝ කියන්නේ. ඊළඟට උන්වහන්සේ බලන මොකද මේ උපාදානය කියන්නේ. ඇයි මේ මිනිස්සු සිතින් අල්ලගන්නේ? ඇයි මේ මිනිස්සු සංදරාගයෙන් බැඳෙන්නේ? සංදේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලීම. මේ කැමැත්තෙන් සායීමේ මේ පංචස්කන්ධ ධර්මයන් අල්ලගන්නේ ඇයි? මෙතෙන් ප්‍රායෝගික වශයෙන් බලනකොට දෙලින්ම අවිද්‍යාව සිතතුලින් මතේ මතේ පෙන්වන්න කරනවා. නමුත් මේ අවිද්‍යාව මතකන පෙන්වන්න කරන එක ඊද්දී බුදුරජාණන් වහන්සේ දෙන්නේ ප්‍රකාශ කරනවා උපාදානය ඇතිනේ සංහාව නිසා. සංහා පත්‍ය උපාදාන. ඇත්තෙන්ම මෙතන පාළුවක් වශයෙන් දර්ශනය වන්නේ අවිද්‍යාව තුළින් උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය බෝධිසත්ව මූලයේදී ඔබ දකින්නට ඇති නමුත් යම් කිසි හේතුවක් නිසා සංහාව නිසා උපාදාන ඇති වෙනයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබුණා. ඒ මොනවා සිතව බෝධිමෝ පෙන්වන්නේ. ඒක මට පැහැදිලිවම කියන්නට බෑ ඇයි ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළේ කියලා අවිද්‍යාව නිසා මෙතන සංහාව ඇති කියලා දැක්කේ ඒ කියන කරුණ. ඒකේකට සංහාවෙන් තමයි මේ අල්ලන්නේ ආශාවක් දෙන. ආශාවක් නැත්තම් අල්ලන්නේ. ඒක තමයි සරලම හේතුව වශයෙන් දක්වන්නේ. ඒක වගේ ගැඹුරු හේතු තියෙනවා. නමුත් ඒ සරල හේතුවෙන් මේ අර තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේ ආශාව තියෙනවා මේ සංහාව තියෙනවා ඒක නිසා තමයි පංචස්කන්ධ ධර්මයන් අල්ලන්නේ. තමන්ගේ ශරීරයේ තාසකන වේදනා තාසකන සංඥාවේ තාසකන සංඛාරෝ දාසකන විඥානයේ තාසකන මේ ආස්වාදීමකට හේතුවක් තියෙනවා ඒ හේතුව සෝහායන ගමන මේ බුද්ධජානන් වහන්සේ බෝසත් මූලයේදී කරන්නේ මේ පරිසම්පාද ධර්මයන් අවබෝධ කරගන්නටයි මේ උත්සාහ කරන්නේ එතකොට මේ අවස්ථාවේදී උන්වහන්සේ දකිනවා මේ සංඥාව ඇතුනේ සංඥාපත්‍ය පාදානං සංඥාව ඇතුනේ කුමක් නිසාද කියන එක දකිනකොට වේදනාපත්‍ය සංඥා වේදනාව නිසායි ලෝක සත්‍යයට සංඥාව දැනගන්නේ වේදනාව කියනකොට සැප වේදනා, දුක් වේදනා, මනසහත් වේදනා, විඳාකාර වේදනා පහළ වෙනවා. මෙන්න මේ වේදනා විඳීමට තියෙන කැමැත්ත, රුචිය ඒකට තියෙන අභිලාෂයේ සමානී යටිහිතේ සියුම් වශයෙන් හෝ ඡන්දයක් මාර්ගයක් තියෙනවා නම් සුඛ වේදනා විඳීමට මෙන්න මේ හේතුන් තමයි ආස්වාදය කියන්නේ. එතකොට මේ ප්‍රායෝගික පැත්ත අනිත් පැත්ත කතා කරනවා නම් ඕක සම්පූර්ණයෙන් ওই සුඛ වේදනා විඳීමේ තියෙන සියුම්ම ආසාවක් නැත්තටම නැති කළාට පස්සේ තමයි මේ ඡන්ද වේදනාව කෙරේ තියෙන උපාදානය අයින් කළාට පස්සේ තමයි සංඥා නිරුද්ධ වෙන්නේ. ඒ ප්‍රතිලෝම පත්‍රේ කියනවා. දැන් අපි අනිත් පත්‍රේ කියන්නේ එතකොට සංනාපච්චය උපාදානං කියලා උන්වහන්සේට කියනවා. ඇයි මේ සංනාව ඇතුලේ සංනාව ඇතුලේ වේදනාපච්චය සංනාව කියලා දැන් අවබෝධ කරගන්න. කුමක් නිසාද වේදනාව ඇති වෙන්නේ කියලා උන්වහන්සේ නැවත බලනවා. මේ බුදුහාමුදුරුවෝ දේවල් පොත්වල ලියලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපි කියනවා ඔක කියන එක කියන එක අහන එක නෙවෙයි පංකම. පළමුවෙන්ම මේ කරුණු පැහැදිලි ලෙස පත්‍යසේස අධ්‍යක්ෂණයට මහා ගැඹීරම කාරණාවක්. අනිත් අතින් මේවා ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් මෙහෙමමයි සිදුවන්නේ කියලා දකින එක අද උනත් ගැඹීරයි. ගැඹුරුයි. එතකොට අන්න දැන් වේදනාව ඇති වෙන හේතුව හොයන්නේ වේදනාව ඇති වෙන හේතුව දක්නට උන්වහන්සේට පේනවා පස්ස පස්ස වේදනාව කියලා. අස්සයක් නැත්නම් වේදනාවක් නෑ. හිත ගිහිල්ලා ස්පර්ශ කරන්නට ඕනේ. හිතේ ස්පර්ශ චෛතකේ පස්ස චෛතකේ චෛත චෛතකේ ධර්මයන් ක්‍රියාත්මක වන්නට ඕන. ඇහැට රූප පෙන්න රූපේ දැක්කට පස්සේ චක්ඛ විඥානේ ඇතිලා ඒ රූපයේ සිටින් ස්පර්ශ කිරීමක් කළොත් පමණයි ඇහැට දැකපු රූපයක් පිළිබඳව වේදනාවක් දැනෙනවා. ඒකේ පස්සේ නැත්තම් වේදනාවක් දැනෙන්නේ නැහැ. අනතැහිල්ල ශබ්ද වැඩිලා ඒ ශබ්දේ ස්පර්ශ වෙනවා ස්පර්ශ වුණාට පස්සේ ඒකාසෝත විඥාන ආදී ධර්මයන් පහළ වුණාට පස්සේ තමයි අහසන ලද ශබ්දයේ පිළිබඳ වේදනාවක් ඇතිවන්නේ. එතකොට යම් කිසි කෙනෙකු අනිත්‍යෙන් දැනගන්න මෙහෙමයි යම් කිසි ස්පර්ශයක් පහළ වුණේ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධිතව ඒ කියන්නේ කනනාසය දේව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හැම වෙලා ඒ තුළින් විඥාන නාම ධර්මයන් පහළ වෙලා ස්පර්ශයක් දැනුනේ නැත්නම් ඔය කිසිම අරමුණක් වලින් අපට කිසිම වේදනාවක් දෙන්න දෙන්නේ. අපි දුන්නේ මේ වෙලාවේ ඉතාම ලස්සන සංගීතයක් හොයයි කියනවා කියන ලෝක කොතනකයි. අපිට ඕක කොයි ආකාරයෙන් හරි දැන් අහන්න නැහැ. ඒක ඔය සංගීතයේ පිළිබඳ ඒකට දැනුම් කරන දෙන්න ආසාවක් පහළ වෙන්න පුළුවන්. නමුත් ආසාවක් වෙන්න බෑ. කන්නේ ඇවිල්ලා ඒ શબ્ද ස්පර්ශ ගන්නේ. දක්නේ. ඉතින් ඒ පස්සේ නිසා තමයි වේදනාව කියන්නේ පස්සපච්චා වේදනා කියලා මහසී දකිනවා. දැන් මේ පස්සේ ඇතුනේ කුමක් නිසාද? ඊළඟට වෙන සංකාරණාව. එතකොට උන්වහන්සේට පේනවා පස්සේට තුනේ සලායතන පස්සය පස්සෝ. මේ ආයතන හයක් තියෙනවා ඒක නිසායි මේ පස්සය තියෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඒවා මේ දන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හය ආයතන භාවයට පරිවර්තනය වීම නිසා තමයි පස්සය කියන්නේ. ඉතින් ඔවා මේ දැන් විස්තර කරන්න යනවා මේ පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ආකාරයේ කෙටියෙන් හඳුන්වා දීමක් අපි මේ කරන්නේ. එතකොට ඒ හස්ය ඇතිවීමට අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට පරිවර්තනය වෙන්න ඕන. ආයතන සලායතන ආයතන හයක් ඒකයි සලායතන කියන්නේ ආයතන සලායතන. ඒ ආයතන හය නිසා තමයි වේදනාව ජනිත වෙන්නේ. හස්ය ජනිත වෙන්නේ. එතකොට දැන් ඔන්න සලායතනයේ තුනේ ඇයි? ඊළඟට උන්වහන්සේට බකරාගෙන යන කාරණා. නාම රූප ධර්මයන් කියන නිසා තමයි මේ සලායතනය තියෙන්නේ. නාම රූප පත්‍ය සලායතන. දැන් මෙතන තියෙන ගන්ගුරු කාරණා සලායතන කියන්නේ ආයතන හයක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයට ඇහැට චක්ඛායතනය කියන පංචස්කෝතායතනය අනිත් ඒවත් ඒ විදිහට ගානායතන, ජීවායතන, කායායතන. මේ පහම රූප. මනෝආයතනය කියන්නේ නාම. එතන තියෙන නාම රූප. ඒකද සලආයතන ඇතිවෙච්ච හේතුන් හොයන් යනකොට උන්වහන්සේ බලනවා නාම රූප පත්‍යා සලආයතන. මේ නාම රූප නිසායි මේ සලආයතන කියන නාම රූප පහළවන්නේ. මෙතන මේ නාම රූපයන්ගේ ප්‍රවන්න තුළින් නව නාම රූප ධර්මයන්ගේ පහළ වීම උන්වහන්සේ දකින සලආතන තත්ත්වයට පත් වෙනවා. ඒකෝට මේ නාම රූප ධර්මයන් පහළ වෙච්ච නිසා තමයි සලආතනය පහළවන්නේ ඇතිවන්නේ කියන කාරණාව උන්වහන්සේ අවබෝධ කළා. දැන් සලආතනය කියන්නේ හේතුව නාම රූප වශයෙන් දැක්ක ඒක නිසා වෙනවා නාම රූප ඇතිුනේ ඒ නාම රූප ඇතිුනේ ප්‍රතිසන්දි විඥානය නිසා විඥාන පත්‍යා නාම රූපං බෝධිසත්වය පටන් ගත්තේ දුකදී තේරුම් අරගෙන දුක ඇති වුණේ කොතෙන්ද කියලා කොතනින්ද කියලා බලාගත්තාම දුක ඇති වුණේ ජාතිය ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම නිසා දැන් මේ කැඩිලා කැඩිලා රවුම ගහලා ගහලා ගහලා දැන් ආපුවාගේ කොතෙන්ද එතෙන්දමයි විඥාන පත්‍යා නාම රූපං විඥාන නිසා නාම රූප ඇති වෙනවා මාසේදී දකිනවා පස්සුභාවන්තිකෝ ඉදං විඥානං නාම රූපං හා නාතරං ගච්ඡති මේ විඥානේ ආපෝ පැවිතිලා එතෙන්ද යනවා මේ විඥානේ නාම රූපේ ඉක්මවා යන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා පවතිනවා සුඛ වෙනවා උපදිනවා ආදී සමහර දෙයක් ඒවා මේ විඥානයේ සහ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ මත ක්‍රියාත්මක වන ධර්මයක් පර මෙතන අනුකූලවත් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරනකොටම මේක තමයි සමුදය මේක තමයි සමුදය කියලා උන්වහන්සේට සමුදය සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා සමුදය සමුදයතිකෝ වික්කේ මේක තමයි සමුදය සමුදය කියලා කුබ්බේ අනන්‍යසුතේ ධම්මේසු එනේසෝ විදෝ මේ ධම්මේ කරේ සක්මෝදපාදී ඥානෝදපාදී පඤ්ඤාෝදපාදී විද්‍යාෝදපාදී ආලෝකෝදපාදී වශයෙන් දක්වනවා මට අස පහළ වුණා නැන පහළ වුණා දැන් පහළ වුණා ප්‍රඥා අවලෝකේ පහළ වුණා අවිද්‍යාන්දකාරයේ එක වසාසිතිය අවිද්‍යාන්ද අවිද්‍යා අන්තර දුරුණයි කියලා උන්වහන්සේගේ හිතට අවබෝධ වෙන පටන් ගත්තා. ඒ උන්වහන්සේ ප්‍රකාශ කරන සෝතේ මේ විදිහට මේ විදිහට පහළ වුණායි කියලා ඒ ආකාරයෙන්ම විපස්සී සිටියාදී අනිත් සෑම බුදු කෙනෙකුටත් ওই ධර්මතාවයන් ওই විදිහටම පහළ වූ ආකාරය බුදුජානක මහත්මයා වෙනස් සූත්‍රයකදී දක්වලා තිබෙනවා. මෙන්න මෙහිදී මේ පටිච්චසමුප්පාද ධර්මයේ සත්‍යයක් වශයෙන් දැකගෙන ආකාරය උන්වහන්සේ අවබෝධ කළා. ඕකේ අනිත් පැත්ත දැන් හොයන්නට යනවා. මේ තරම් දුකක් තියෙනවා දුක නැති වෙන්නේ කුමක් ඇතිද? කුමක් නිරුද්ධ කළ විට දුක නැති වෙන්නේ? ජාතිය නිරුද්ධ කළොත් දුක නැති වෙනවා. නැත්නම් දුක නැති කරන්නට බෑ. ජාති නිරෝධා දුක් නිරෝධෝ දාසින සම්පූර්ණයෙන් තමයි දුක නිරුද්ධ වෙන්නේ. මේ විදිහට අර කලින් කියපුවාම ඕම නිරුද්ධ කරගෙන නිරුද්ධ වීම දකින්න නිරුද්ධ වීම දැකලාදී අන්තිමේදී විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානේ නිරුද්ධ වීමෙන් තමයි නාම රූප නිරුද්ධ වෙන්නේ. නාම රූප නිරෝධා සලආත නිරෝධෝ නාම රූප නිරුද්ධ වීමෙන් සලආත නිරුද්ධ වීම ආදී වශයෙන් දැකලා මේක තමයි දුකේ කෙලවර මෙතන තමයි නිරෝධ සත්‍ය නිරෝධෝ නිරෝධයේ පිටිකේ මේක තමයි නිරෝධ නිරෝධේ නිරෝධේ කියලා මේ තේරුම සොවිරුමම ධම්මයේ කෙරේ මට පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වුණා කියලා එදා බුදුජානක මහසී ප්‍රකාශ කළා. එතකොට මෙතන මේ පරිච්ඡේදපාල ධර්මය මේ අද මේ අදුකම් ආපාය නිසා මේ විදිහට මේ දේශනා ඉදපත් කළේ සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පුළුවන් වෙන ආකාරයෙන් කරුණු ටිකක් අපි ඉදිරිපත් කළේ. එතකොට මේ සෑම කෙනෙකුටම මේ කියන කාරණා ටික තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒකත් අපි විස්තර කළේ නෑ බුදුරජාණන් වහන්සේ දැකපු ආකාරය පිළිබඳ හැඳින්වීමක් ප්‍රමාණ පමණයි ප්‍රකාශ වෙන්නේ. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබපු අත්දැකීම තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතේ පුරාම පරිසම්පාදයේ විස්තර කරන විට විවිධ විවිධ ආකාරයෙන් විස්තර කළේ ධම්මදේශනා වශයෙන් ඉදිරිපත් කළ සූත්‍රවල කඳුන් දැක්වේ. එනිසා මේත් මේ පරිස්සම්පාද ධර්මයන් තරමද්දරට අවබෝධ කරගන්න බලන්න මේ විදිහට තමයි සංසාර දුක නැවත නැවත ඉදිරියට යන්නේ කියන කාරණාව මේ ගැඹුරු පරිස්සම්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්තේ විශේෂම නිරෝධ ප්‍රත්‍ය දකින විට අපිට ප්‍රත්‍යක්ෂයෙන් හදවතින් මේක දකින්නට පුළුවන් වුණොත් ඒ ක්‍රියාදාමය තුළ ඒකාන්තයෙන්ම මේ ජීවිතයේ දිනනවා ජීවනිසන් කියනට පුළුවන් ශක්තිය ලැබේ. එසේම වේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව මෙතනින් එම කරනවා. දැයි දෙවියන් දකින්න මොන කාසත්තාල කියන පාඩේකම ආකාසත්තාල බුම්මච්චා දේවානානා මහිත්‍තිකා පින්නන්තං අනුමෝදිතා චන්දප්පන් ශාසන ආකාසත්තාල බුම්මච්චා දේවානානා මහිත්‍තිකා පින්නන්තං අනුමෝදිතා චන්දප්පන් දේශනං ආකාසත්තාල බුම්මච්චා දේවානානා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දප්පන් තුමන් පරන්ති ප්‍රාර්ථනා ගන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං අනුසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමෙන්තතු මේ කළ සියලුම කුසල සත්‍යයන් මේ අදිනලෝ යාපසාර සේවා පරිලෝ යාපසත්පත් සේවා නිවනිසන සේමලම් මේ කුසල හේතු උපනිෂ්ක්‍රය වේවා අභිවාදන ශීලස නිසංගත භාවපචායමෝ සතරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්වෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේත අතෝ නිබ්බාන සම්පත්තේ නාති සමින්ජතු සෝපත්තේ වායසදේවා අදමම